එවං සුතං ඒකං සමයං භගවා අද්දේත වනාත බින්දිකස්ස ආරාමේ අතකෝ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති වදන්තේති චේ භික්ඛු භගවතෝ පච්චස්සසං භගවායේතදගෝච භූතපුම්බං වික්කවේ දේවාසුර සංගාමෝ පම්බුල්ලෝ අවසීති සණ්ඩාවන්ත සත්පුරුෂ පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා ධර්මයක් ශ්‍රවණය කිරීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම් වන්නේ. ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මේ ධර්මයේ දේශනා කොට වදාළේ තමන් වහන්සේම ස්වයං ඥාණයෙන් අවබෝධ කරගත්ත ධර්මයක්. සම්බුඥාණයෙන් කියන්නේ තමන් වහන්සේගේම නුවණින් මේ ශක්තිය ලබනද අපේ මහා බෝසතාන් වහන්සේ කිසි අසංකේය කල්පලක්ෂයක් තුල පුරණ ලද පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරගෙන එදා දඹදිව බුද්ධ ගයා සුද්ධ භූමියේදී සපරිවාර මාරපරාජයේ කොට දසදහසක් ලෝක ධාතුව කම්පා වෙද්දී ලෞතර සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට වදාළා. ඒ සර්වඥයන් වහන්සේ සාම්පති බ්‍රහ්මරාජාණන්ගේ ආරාධනාවෙන් බරණස ඉසිපතනාරාමේදී ප්‍රථම ධම් දේශනාව දේශනා කළා. දේශනා කළ කනමින් අවබෝධ කරගත්ත ඒ උතුම් කුසල ශක්තිය ලෝකයාටත් ගෙනහට දක්වන්න ඕනේ කියන චේතනාව උදුම්පත් කරගෙනයි සතර ආකාරයකින් සත්‍යයන් ධර්මය අවබෝධ කරගන්න බව බුදුනුවණින් දැකවදාලා ඒ දැකවදාළ සරුවත්යන් වහන්සේගේ සිත දැකගත් සාම්පති බ්‍රහ්මරාජයා ඒකක්ෂණයෙන් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි ධර්මය අවබෝධ කරගන්නට සුදුසු අය සිටිනවා ඒ නිසා ධර්ම දේශනාව කරනසේක්වා කියලා ආරාධනාවක් කළා. ඒ ආරාධනාව අනුව තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ලෝකයට දේශනා කළේ. එහෙම හේතු සහිතවයි සරුවත්යන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. හේතුවක් නැතුව කිසිම ධර්මයක් කිසිම අවස්ථාවක සරුවත්යන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. හේතු සහිත ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ හැම අවස්ථාවකදීම ලෝකයාට ධම් දේශනා කළේ. හේතු ධර්ම වශයෙන් සලකනකොට ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් හැටියට සක්කා දේව මනුස්සානං කියන බුද්ධ වචනයට අනුව භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුන් ආකාර වෙනවා. ditta ධම්මිකාර්ථයෙන් ආවාද අනුශාසනා කළා සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා පරමාර්ථ අර්ථයෙන් ධර්ම දේශනා කළා ධිට්ඨ ධම්මිකාර්ථය කියලා කියන්නේ මෙලව ජීවිතයක් සැපවත් කර ගැනීමට ශාසනයෙන් ලැබෙන සෑම අනුශාසනාවක්ම සරුවත්න රාජෝත්තමයන් වහන්සේ මැනවින් දේශනා කළා. ඒ වගේම සම්ප්‍රායික අර්ථයෙන් ධර්ම දේශනා කළා. ඒ කියන්නේ පරලව සැප විපාක සිහිපත් කරගෙන කුසල් දහම් කරන ආකාරය මනවින් අවවාද අනුශාසනා වශයෙන් ඉදිරිපත් කරමින් අනාගත ජීවිතවලදී සැප විපාක බලාපොරොත්තුෙන් කුසල් කරන සම්බදිනාගේම අර්ථ සිද්ධිය සඳහා භාග්‍යතුන් වහන්සේ ධම් දේශනා කළා ඒට කියනවා සම්පරායික අර්ථයෙන් ධර්ම දේශනා කළා කියලා ඊළඟට පරමාර්ථයෙන් ධර්ම දේශනා කළා. පරමාර්ථය කියලා කියන්නේ ඒ පරමාර්ථ ධර්මයන් අවබෝධ කරගත්ත කෙනෙකුට තමයි මගඵල නිවන් සුව අවබෝධ කරගන්න ලැබෙන්නේ. ශාසනයේ තියෙන පරමාර්ථ ධර්මයන් තමයි ස්කන්ධ, ආයතන, ධාතු, පටිච්ච සමුප්පාද, ආර්ය සත්‍ය, සත්‍ය බොජ්ජංග ආදී මෙන්න මේ පරමාර්ථ ධර්මයන් සත්‍ය సంతානයේ තුල අවබෝධ කරවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ ධම් දේශනා කළා. මෙන්න මේ අර්ථයන් සිහිපත් කරගෙන තමයි සරුවත්යන් වහන්සේ ලෝකයට ධම් මෙසි වැස්සේ. ඒ ධම් මෙසි වස්වන කාලය තුල අවුරුදු 45ක් තිස්සේ ලෝකානුකම්පාවෙන් ලෝකයාට දේශනා කළ මෙන්න මේ ධර්මයේ තුලින් සූවිසි අසංකේයයක් සත්‍යයෝ නිවනටපත් කළා. ඒ නිවනටපත් කළේ හේතු සම්පත්‍ය ඇති අය. අහේතු සම්පත්‍ය ඇති අයට නෙමෙයි. ඒ හේතු සම්පත්‍ය ඇති අය මගඵල නිවන්සුව අවබෝධ කළා. හේතු සම්පත් නැති අය බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රයේ සරණ ගියා අනාගත ජීවිතවලදී මගඵල නිවන්සුව අවබෝධ කර ගැනීම හේතු සම්පත් ඇති කර ගැනීම පිණිස මෙන්න මේ වාගේ ධර්මයක් ශ්‍රවණය කරනකොට බොහොම ශ්‍රද්ධාවෙන් සිහියෙන් නුවණින් අවනත යොමු කරගෙන දේශමන් යොදාගෙන ධර්මයකට සවන් දීලා ඒ ධර්මයට අනුව තමන්ගේ සිත සකස් කරගෙන ධර්මානු ධර්ම ප්‍රතිපත්තියක යෙදී වාසය කරනවා නම් ඒ දැහැමි ජීවිතය මෙලව අර්ථයේ පිණිස හේතු වෙනවා පරලොව අර්ථයේ පිණිස හේතු වෙනවා පරමාර්ථයෙන් නිවන් අවබෝධ කරගන්නට හේතු වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේ පහදා දුන්නා අන්න ඒ පහදා දුන්න අවස්ථාවක් සිහිපත් කරගෙන තමයි අද මේ සම්මෙදනාම ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. දේශනා කරන දේශකයාණන් වහන්සේටත් නිවන් දොරටුව විවෘත වෙන ශ්‍රවණය කරන සම්මෙදනාටත් නිවන් දොරටුව විවෘත වෙන වටිනාම ධර්මයක් තමයි භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා මේ අවස්ථාවේ දේශනා කරන්නට යෙදුනේ සූත්‍ර දේශනාව වශයෙන් වේපචිත්ති සූත්‍රයේ පිළිබඳවයි අද ධර්ම දේශනාව වශයෙන් පවත්වන්නේ. ඒසා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ හේවන් වේශතං ඒකං සමයං භගවා භාග්‍යවතුන් වහන්සේ එක අවස්ථාවක අනාථපිණ්ඩික සිටුවරයාණන් විසින් කරවන ලද දේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ වික්ෂෝන් වහන්සේලා අමතා දේශනා කළා භූත බුබ්බං වික්කවේ දේවාසුර සංඝාමෝ සමෝල්ලෝ පබ්බෝසි ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කළේ පෙර සිදුවන එකක් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අරමුණට ගත්තේ. මහණෙනි පෙර සිදුවීමක් මම දැන් කියනවා. මොකද්ද පෙර සිදුවීම? කවුරුත් අහලා තියෙනවා දෙවියන් අසුරයන් අතර යුද්ධයක් තිබ්බා කියලා. ඒ යුද්ධෙදී යම් අවස්ථාවක දෙවිවරු දිනුවොත් අසුරේන්ද්‍රයා ඒ සුධර්මා දිව්‍ය සභාවට හැඬවනවා. අසුරයන් දිනුවොත් සත්‍ය රජතුමා අසුරපුරයට කැඳවනවා. කැඳවලා ඒ දඩුවම් වශයෙන් පෙර සිදුවීමක් සිදු වුණා කියන එක භාග්‍යතුන් වහන්සේ පෙන්වුම් කළා. ඒ අතරතුර එක්තරා අවස්ථාවකදී ඒ සටනේදී අසුරයන් පරාජයටපත් වුණා දෙවියන් දිනුවා. දෙවියන් දින්නකොට අසුරේන්ද්‍රය අල්ලගෙන සුධර්මා දෙවිය සභාවට කැඳෙව්වා. කඳ වෙනකොට මේ අසුරේන්ද්‍රයා මොකද කරේ? සත්දෙව් රජතුමාට දෝෂාරෝපණය කරගෙන තමයි සභාවට ආවේ. ගියෙත් දෝෂාරෝපණය කරගෙන. ඒ දෝෂාරෝපණය කරගෙන ආවා දෝෂාරෝපණය කරගෙනම ගියා. යන කොටත් ගියේ. ඒ වෙලාවේ සක්දේව රජතුමා බොහෝම ඉවසීමෙන් ඒ සියල්ල ඉවසා දැරුවා. ඒ ඉවසා දරාගෙන ඉන්න ආකාරය සක්දේව රජතුමාගේ රියදුරා තමයි මාතලි ඉදිවේ පුත්‍රයා. මේ මාතලේ දිව්‍ය පුත්‍රයා එදා සක්දේව් රජතුමාගෙන් අසා සිටියා. මේ අසුරේන්ද්‍රයා මේ විදිහට දෝෂ ආරෝපණය කරනකොට පැමිණෙන වෙලාවෙත් දෝෂ ආරෝපණය කළා. මෙතන යන වෙලාවෙත් දෝෂ ආරෝපණය කළා. ඒ කරන වෙලාවේ සක්දේව් රජතුමා ඒ සියල්ලම ඉවසුවා. ඉවසපු අවස්ථාවේ මතක් කළා මේ අසුරේන්ද්‍රයාට බයේ ඉවසුවාද? එහෙම නැත්නම් ಗುಣ නුවණින් ඉවසුවාද? කියන එක මේ මේ සතාචාර්යා වශයෙන් හිටියේ මාතලී දිව්‍ය පුත්‍රයා අසාසිතිය. දැන් අපි නුවණින් කල්පනා කරලා බලනකොට ජීවත් වෙන හැම කෙනෙක්ම නොඑක් අවස්ථාවලදී ඉවසනවානේ. ඉවසීම කියන එක ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණයක්. ඒ ගුණයන් අතර අඥානවන්ත පුද්ගලයා ඉවසන ඉවසීමක් ඥානවන්ත සත්පුරුෂයා ඉවසන ඉවසීමක් දෙක අතර වෙනසක් තියෙනවා. අන්නේ වෙනස භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ಗುಣධර්ම පුරණ ඥානවන්ත සත්පුරුෂයන්ගේ ඉවසීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. අඥානවන්තයන් ඉවසන්නේ බය නිසා. වැඩි දුරට. දැන් අපි මොනවා හරි දෙයක් සිදු කරනකොට සමාන මට්ටමින් හරි දෙයක් කරනකොට යම් යම් කෙනෙකුට යම් කිසි බලයක් තියෙනවා සමහර අයට. සමහර අයට බලේ නැහැ. ජීවත් වෙනකොට සමහර අයට මුදල් බලය තියෙනවා. පිරිස් බලය ඉන්නවා. උගත් බලය තියෙනවා. ඥාති බලය තියෙනවා. මේ විදිහේ බල සම්පන්නකම් එක එකනාට තියෙනවා. ඒ තියෙන අවස්ථාවලදී තමන් ඉවසීමේදී සමහර අවස්ථාවලදී තමන් ඉවසන්නේ නැහැ. ඉවසන්නේ නැත්නම් මොකද? අනුණ්ඩ යටත් වෙන්න මම කැමති නැහැ. ඇයි මට සල්ලි තියෙනවා? මට බලේ තියෙනවා? මට දරුවෝ ඉන්නවා? මට ඥාතින් ඉන්නවා? මට පිරිවර ඉන්නවා? මේක දේවල් කරලා අර ඉවසීමේ ස්වභාවය නැති ආත්මයකටපත් කරනවා. ಗುಣධර්ම වලින් පිරිච්ච ඥානවන්ත සත්පුරුෂයෝ මොනතරම් බලයක් ආවත් එවැනි දෙයකට ඉවසන්නේ ඥාන සම්ප්‍රයුක්ත. ඒක අපට හොඳට ආදර්ශයක් තමයි ඉවසීමෙන් අගතැන්පත් බවට පත් වුනේ මුළු තුන් ලෝකයටම ශ්‍රේෂ්ඨත්වයේ දරන සරුවත්න රාජෝත්තමයන් වහන්සේ. භාග්‍යවතුන් වහන්සේට පුළුවන් ඕනම කෙනෙකුගේ බලයක් විඳින්න. නමුත් තමන් වහන්සේගේ බලය පෙන්වවද? පෙන්වෙන්නේ නැහැ. හපං හපංකම් පෙන්වෙන්නේ නැහැ. කිසි දෙයක් කළේ නැහැ. නැත්තම් සරුවත් රාජෝත්තමයන් වහන්සේ දසබල ඥාන 10ක් තියෙනවා, දස කාය බල 10ක් තියෙනවා. ඕනම කෙනෙකුට ඕන බලයකින් භාග්‍යවතුන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන්. ශක්තියක් තියෙන. ඒ ශක්තියක් තියෙන සරුවඥන් වහන්සේට මොනතරම් දෝෂාරෝපණය කළාද? මොනතරම් මිනිසයන් නිග්‍රහ කළාද? අන්‍ය ආගිම්ප නිකණ්ඨනාත මුත්ත ආදී ඒ ශාස්ත්‍රුන් වරු වශයෙන් හිටපු ඒ සෑම දිනෙකම භාග්‍යතුන් වහන්සේට දෝෂාරෝපණය කළා. නිග්‍රහ කළා. බැන වැදුනා. මූණට ඇවිල්ලා බැනුවා, බැන්නා. නමුත් භාග්‍යවතුන් වහන්සේ කවදාවත් වචනකින්වත් ඒ අයට නිග්‍රහයක් කළේ නැහැ. නින්දා අපහාස කළේ නැහැ. ඒ හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ නුවණින් ඉවසුවා. ඉවසීමේදී දැන් සමහර අය ගොඩාක් දුරට හිතන්නේ මේ බණින එක ඉවසන එක, ගහන එක ඉවසන එක දෝෂාරෝපණය කරන එක ඉවසන එක විතරයි කියලා. ඒ වැරදි පැත්තෙන් එන ඉවසීම නෙවෙයි. මෙතන තියෙනවා ಗುಣධර්මයක් ආරක්ෂා කරන කෙනා හැම දෙයක්ම ඉවසන්න හැම දෙයක්ම ඉවසුවේ නැත්නම් Tamange ගුණය පිරිහෙනවා. පිරිහෙන්නේ මොකද? ඒ අවස්ථාවවලදී අපි ಗುಣධර්ම ආරක්ෂා කරනකොට අපේ ප්‍රත්‍යඥ හිතේ ස්වභාවය තමයි මොනවා හරි දෙයක් යම් අවස්ථාවකදී දිගට කරනකොට යම් කිසි බලයක් එනවා Tamanට. මොන දේ කළා යම් යම් දේවල් නිතර කරනකොට යම් කිසි බලයක් Tamanට එනවා. ඔය බලේ පෙන්නනවා බලපුලුවන්කාරකමක් හැටියට අන්‍යයට. එහෙම එහෙම සිදු කරනකොට මොකද කරන්නේ අර ඉවසීම යම් යම් අවස්ථාවලදී ඉවසන් නැති අවස්ථාවටපත් වෙනවා. අන්න එහෙම ඉවසන් නැති අවස්ථාවටපත් වෙන්නේ මොකද? අපි ඒ සුදුසු තැනට සුදුසු ඉවසීම ගන්න ඥාන සම්ප්‍රයුක්තකමක් අපි ළඟ නැහැ. එහෙම නැති වුණොත් අවස්ථානුරූපව අපට ඉවසන්න බැරි අවස්ථා එනවා. දැන් සමහර වෙලාවට ඉවසීම කියන එක දිගටම ඉවසින අයත් ඉන්නවා. අතරතුර ඉවසන අයත් ඉන්නවා. අවස්ථ අතරතුර ඉවසන්නේ බැරි අයත් ඉන්නවනේ. අන්න ඒ වාගේ අර අසුර දේවයන් අසුරේන්ද්‍රයා දෝෂාරෝපණය කරනකොට මේ සක්දේව රජතුමා කිසිම දෝෂාරෝපණය කළේ නැහැ. ඇයි කළේ නැත්තේ? සක්දේව රජතුමා කියන්නේ මගපල නිවන්සුව අවබෝධ කරගත්ත කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය ශ්‍රාවකයෙක් නොසල් වෙන සිතකින් හැම අවස්ථාවකදීම ඒ කටයුතු සිහිනුවණින් සිදු කරනවා. ඒ සිහිනුවණින් සිදු කරනකොට හැම දෙයක්ම ඥාන සංප්‍රයුක්තවයි කරන්නේ. ඥාන සංප්‍රයුක්ත කරනවා කියලා කියන්නේ ඒ කුසල අකුසල විපාකයන්ගේ විපාකයන් පිළිගැනීමේ නුවණ. ඒ නුවණ අපි ළඟ තියෙන්න ඕනේ. කර්මඵල විශ්වාස කිරීමේ නුවණ. දැන් අපි උදාහරණයක් වශයෙන් සතුන් මරන්න ගියාම සතෙක් මරන්න යෙදුනහම අපි ඒ සතා සමහර වෙලාවට මරනවා. සමහර වෙලාවට මරන්නේ නැහැ. ඒ වගේම සමහර කෙනෙක් මරනවා සමහර කෙනෙක් මරන්නේ නැහැ. ඇයි ඒ සතා සමහර කෙනෙක් මරන්නේ සමහර කෙනෙක් නොමරන්නේ ඇයි? ඒ විපාක වාරයක් තියෙනවා. ඒ විපාක වාරයට බය නිසා තමයි මරන්නේ නැත්තේ. මේ සතා මැරුවොත් මට සසර මොනතරම් ආත්ම භාවවලදී මගේ ජීවිතය විනාශ වෙයිද කියන බයක් තියෙනවා. ඒ බය උපදවාගෙන ඒ සතාගෙන් මරණයෙන් මිදෙන. සොරකම් කිරීමත් ඒ වගේ. මම මේ දේ අහවලාගේ හොරකම් කළොත් සසරදී මයදී කොච්චර හොරකම් කරයිද? කියලා විපාක වාරයේ පිළිගන්න කෙනා හිතනවා. ඒ වගේම සිද්ධ වෙනවා. අනුන්ගේ දෙයක් හොරකම් කරොත් තමන්ගේ දේ හොරකම් කරනවමයි. ඇයි විපාක වාරේ? හේතුඵලනේ. අන්නේ විපාක වාරයේ සිහි කරලා තමයි සමහර අය ඒ පාප කර්ම වලින් මිදෙන්නේ. එතකොට ඒක ඉවසීමක්. අකුසල කර්මයන් සිදු නොකිරීමේ ඉවසීම. ඉවසීමක් නැති හින්දානේ විපාකයේ දැනගත්තත් සතා මරන්නේ නැති එක ඉවසන්න බැරි නිසා සතා මරනවා. ඒ මරණ මරණකොට විපාකයක් දන්නවා. ඒක ඉවසගන්න බෑ. ඒකයි කියන්නේ අකුසලයේ වගේම කුසලයක් අපි ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. අකුසලයේ සිදු කරනවා වගේම ඉවසීම කුසල ධර්ම වලදී ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ඉවසන්න පුරුදු වෙන්නේ කවුද? ඥාන සංප්‍රයුක්ත ගුණය වඩන කෙනා. ඒ ගුණය සිහි කරන අපි හැම දෙයක්ම යොසනවා. දැන් හැමදාම අපි සිල් සමාදන් වෙනවා. දම් පින්කම් කරනවා. බණ භාවනා කරනවා. ශාසනය මුල් කරගෙන හොඳට පින්දහම් කරනවා. එතකොට මේ පින්දහම් කරනකොට Tamanda හිතෙනවා මේ වාගේ නරක අදහස් අපේ හිතවලට එනකොට නරක වචන එනකොට නරක සිටිවිලි එනකොට <clears throat> අපට හිතෙනවා මම මෙච්චර කාලයක් සිල් සමාදන් වුණානේ. දැන් මෙච්චර කාලයක් දම් පින්කම් කළානේ. දැන් මේ විදිහට මගේ හිත හදන්න මම භාවනා කළා. නමුත් මේ වාගේ නපුරු අදහසකින් අපි ක්‍රියා කරනකොට මොනතරම් නිග්‍රහාවක් මොනතරම් විපාකයක් අපිට එනවද මෙලොව වශයෙන් මේ මේ වාගේ ಗುಣධර්ම පුරුණ කච්චිය සමහර වෙලාවට කතා කරන්න දන්නේත් නැහැ. ආදි වශයෙන් දෝෂාරෝපණේ එනවා. අන්නේ දෝෂාරෝපණයන් එන වෙලාවේ ඒවා අපි ඔක්කොම යොසා දරන්න ඕන. නුවණින් ඥාන සංප්‍රයුක්තව. ඒ ඥාන සංප්‍රයුක්තව ඉවසන්න පුළුවන් නම් ඒ ශක්තිය අපිට තියෙනවා. සක්දේව රජතුමාට විතරක් නෙමෙයි. <clears throat> අපටත් ඒක තියෙනවා. එදිනදා ජීවිතයේදී මේ ශක්තිය අපි වෘදු කරන්න. ඒ වෘදු කරන්නේ කියන්නේ දැන් සමහර වෙලාවට එකවරක් එක්කෙනෙක් බනිනවා. බනිනකොට ඉවසනවා. තවත් වරක් බනිනවා. ඒ වෙලාව ඉවසනවාද? තමන්ගේ බලය පෙන්වන්න යනවා. සමහර වෙලාවට දෙතුන් වතාවක් බනිනකොට තවත් බලේ පෙන්වන්න යනවානේ. ඉතින් ඒ විදිහට බන්න බයින බයින වාරයක් ගානේ අපේ බලය පෙන්වන්න ගියොත් ඉවසීමක් නැතුව කාටද ඒකෙන් අප්‍රයෝජන වෙන්නේ Tamandමයි. ඒ නිසා කවුරු බැන්නත් කවුරු දෝෂාරෝපණය කළත් අපි ඥාන සංප්‍රයුක්ත ඉවසන්ද පුරුදු වෙන්න ඕනේ. එතකොට එහෙම පියසයි ඉවසීම ශ්‍රේෂ්ඨ ඉවසීමක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අඥානවන්තයා ඉවසන ස්වභාවයක් තියෙනවා. මේ අඥානවන්තයා ඉවසන්නේ මොකක් නිසාද? වැඩි වශයෙන් ඉවසන්නේ බැරිකම නිසා. දුබලයන් ඉවසන්නේ බැරිකම නිසා. ඒ තමන්ට කාය ශක්තියක් නැහැ. මේ කිසි වෙන කිසි බලයක් නැහැ. බලයක් නැති නිසා අර කවුරු මොනවා කියවත් ශබ්ද නැතුව ඉන්නේ. ඒ බලයක් පෙන්වන්න දෙයක් නැහැනේ. ඒ දෙයක් නැති නිසා අඥානවන්තයා හැම වෙලෙම ඒ බැරිකම නිසා ඉවසනවා. ඒ බැරිකම නිසා ඉවසීමට වඩා බලේ තියෙන කෙනෙක් ඉවසීම ඊටාම ශ්‍රේෂ්ඨයි. ඒකයි භාග්‍යතුන් වහන්සේගේ ඉගැන්වීම. එයි ඒ බලේ තියෙන කෙනා ඉවසන එක ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ. බලේ නැති කෙනා ඉවසන එක මේ එච්චර බලයක් නැති බව භාග්‍යතුන් වහන්සේ පෙන්වයි. ශාසනික ගුණය නිසා. ශාසනික ගුණවල් පුරන කෙනෙකුට ඒ ශක්තිය තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේට දෝෂාරෝපණය කරමින් ඔය දේවදත්ත ස්වාමීන් වහන්සේ මොනතරම් දෝෂාරෝපණය කරමින් දුනු ආයන් යදුවා නාලාගිරිය ඇතයිදුවා මොනතරම් දුෂ්ටකම් සිදු කළාද නමුත් වචන මාත්‍රයකින්වත් භාග්‍යතුන් වහන්සේ අහිතක් හිතේ නැහැ අහිතක් හිතන්නේ නැතුව ඒ සියලුම කටයුතු සිදු කරා ඒ වගේම පාරමී ශක්තියෙන් මුදුන්පත් කරන කාලය තුල බෝසත් ජීවිතයේදී අන්‍යයන්ට පිහිටවීම පිණිස ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් තමන් ඉවසීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඉතින් අර ඒ ಗುಣධර්ම පුරා ගැනීමේ ශ්‍රේෂ්ඨත්වයේ නිසා ಗುಣධර්ම පුරණ හිතට ඕනම ශක්තියක් තියෙන ඕනම දෙයක් ඉවසාගෙන ඉන්න. දැන් තේමිය කුමාරයා කාලේ අවුරුදු 16ක් කොරෙක් වගේ හිටියන්. මොකද්ද බලේ? මොන බලයක්ද? අර සියල්ල ඉවසා ඉවසා දරාගෙන අවුරුදු 16ක් කාලය ගත කළේ. එතකොට මේ අවුරුදු 16 කාලය ගත කරේ මොකටද? හදසප අත්අඩින්න. සියලු සම්පත්තිය අත්අඩින්න. අත්අඩින්න ඉවසීම පුරුදු කරා. ඒ ඉවසීම පුරුදු කරලා සද්ද මේ ඉවසීම පුරුදු කරගෙන හිටියා. ඉඳලා අවුරුදු 16කට පස්සේ අර සතාකාරියත් එක්ක අර වගුඩු කරගෙන හිටපු අත්පා දිගහැරලා සටන් කරන්න ඕනේ කියන අදහසින් එක ගිය කරත්තෙම උස්සලා පැත්තකින් තිබ්බන්නේ. ඇයි? මට කාය ශක්තිය බලන්න. තිබුණාට සතාචාරියට ගැහුවද? බැන්නද? මොකුත් නැහැ. කරේ නැතුව සතාචාරියට කරුණාවෙන්, මෛත්‍රියෙන්, ඉවසීමෙන් කියා සිටියා මේ සියල්ල මම කරේ සියලු රද සැප අත්හරින්න. අත්හැරලා මගේ යහපත් ප්‍රාර්ථනා මුදුන්පත් කරගෙන පාරමී ගුණ පුරන්ඩ මම වනගත වෙනවා කියන අදහස කථාචාර්යයාට මතක් කළා පිය මහ රජුරවන්න මතක් කරන්න. ඒ ඉවසීමේ ගුණය නිසා මොකද වුනේ මුළු රාජ්‍යයම අත්හැරලා යන වෙලාවේ සියලු දෙනා බෝසතුන් වහන්සේ පිටිපස්සෙන් ගිහිල්ලා ඒ ගුණය සම්පූර්ණ කරගන්න ඉවසවන එකක්. ඉතින් අන්නේ ඉවසීමේ ගුණය කියන එක ಗುಣධර්මයක් එක්ක යනවා නම් තමයි අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ಗುಣධර්ම ආරක්ෂා කරනකොට එක එක මට්ටම් වල හැටියට ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි තථාගතයන් වහන්සේ වශයෙන් ඉවසීම ශ්‍රේෂ්ඨයි. තුන් ලෝකේ හැම දෙයක්ම ඉවසන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් ශක්තිය තියෙනවා. ඒ වගේම ශ්‍රාවක වූ ශ්‍රාවකයන් වහන්සේලාටත් මොනතරම් දෝෂාරෝපණය කළාද සමහර අයට. ඒ සියලුම දේ ඒ ශ්‍රාවකයන් වහන්සේලා ඉවසුවා. එතකොට මේ ගුණධර්ම ආරක්ෂා කරන ආකාරයට තමයි අපේ ඉවසීම බලවත් වෙන්නේ. එතකොට අපි සිල් සමාදන් වෙලා භාවනා කරලා දම් පින්කම් කරලා සීල ආදී ගුණධර්ම පුරනකොට ඒ හැම දෙයක්ම යොසන්න අපි පුරුදු වෙනවා. ඒ අය යොසන ක්‍රමයට ඊළඟට ඒ වාගේ ගුණධර්මයක් නැති ලෞකික ජීවිත ගත කරන අය අතර යොසීම නැති නිසා මොනතරම් කෙවල් වල අවනාම්පකම් අස මේ සිදු වෙනවාද? මව්පියන් අතර, දරුවන් අතර, අඹ සැමියන් අතර සහෝදර සහෝදරියන් අතර නෑදෑ හිතමිතුරන් අතර අසල්වාසීන් අතර ප්‍රදේශවාසීන් අතර ගම්වාසීන් නගරවාසීන් රටවාසීන් අතර මොනතරම් කලකොහලාර සිදු වෙනවද අර ඉවසීම නැති නිසා අන්නේ ඉවසීමෙන් කටයුතු ඉදාමත්ම නිසියාකාරව සම්පූර්ණ කර ගැනීමට අපට පිහිට වෙන්නේ උපකාර වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයේ කියන එක ඒ සූත්‍ර දේශනාවේ අවසානයේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ ශක්තිය රජතුමා මේ විදිහට ඉවසන්ද පුරුදුුනේ මේ තථාගතයන් වහන්සේ දේශනා කළ ස්වාක්කාතාදී ධර්මයේහි නිසියාකාරව පිහිටලා කටයුතු කරපු නිසා මගඵල නිවන්සය අවබෝධ කරගන්න හේතු සම්පත් තියෙන නිසා ඒ සියල්ල ඉවසා ධර්මවා කියන එක ඒ සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා. එතකොට මේ ඉවසීමේ ගුණය අපි හැම අවස්ථාවකදීම ඉවසන්න පුරුදු වෙනකොට ඒක කන්ති පාරමිතාවක් වෙනවා. කන්ති පාරමිතා වශයෙන් පාරමිතා ධර්මයන්ගෙන් එකක් වෙන්නේ ඒක නිවනට උපනිශ්‍රේ වෙන අරමුණක් නිසා. නිවනට මේ උපනිශ්‍රේ වෙන අරමුණෙන් ඉවසන අවස්ථාවකදී සෑම අවස්ථාවකදී අපි ඉවසන්න පුරුදු වෙන්න ඕන ස්වාක්කාත ගුණයෙන්, සම්දිත්තික ගුණයෙන්, අකාලික ගුණයෙන් ඒහිපස්සික ගුණයෙන් කෝපනායක ගුණයෙන් පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන මෙන්න මේ ගුණ හයක් ධර්මයේ සඳහන් වෙනවා. මෙන්න මේ ගුණ හය අපේ సంతාණයට එකතු වෙනවා නම් ඒ එකතු වෙන වාරයක් ගානේ අපට සෑම දෙයක්ම ඉවසා දරන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. එතකොට අපි ධර්මයෙන් ආරක්ෂා වෙනවා කියන්නේ ඒකයි. දැන් අපි ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ජීවිතේට ස්වකාත ගුණයෙන් පිටක් ලබන්නේ කොහොමද? ඒ ගුණය තවල් ළඟ තියෙනවද? කියලා අපි නෝනින් දකින්න ඕනේ. දැන් ස්වකාත ගුණය කියලා කියන්නේ මුල මැද අග යහපත් බැවින් ස්වකාත නම් වේ. එතකොට මේ මොකද්ද මේ මුල මොකද්ද මේ මැද මොකද්ද මේ අග? තමන් කරන ක්‍රියාව. තමන් යම්කිසි ක්‍රියාවක් කරනවා නම් ඒක මුලින් යහපත් වෙන්න ඕන. කරගෙන යනකොට මැදින් යහපත් වෙන්න ඕන. කරගෙන යනකොට අවසානයේ යහපත් වෙන්න ඕන. ඒ යහපත් වෙනවා නම් තමන් ළඟ තියෙන්නේ මොකද්ද? ස්වක්කාත ගුණය. එතකොට මේ ස්වක්කාත ගුණයෙන් ආරම්භ කරන මේ ක්‍රියාව ඒ වැඩක් අවසාන වෙන තෙක්ම අපි යහපත් ආකාරයෙන් සිදු කරගන්න ඉවසීම තියෙන්න ඕන. දැන් අපි ආරම්භ කරනවා මොනවා හරි දෙයක්. කරගෙන යනකොට මැදදී ඒක කරන්න බැරි වෙනවා. ඉවසන්න බැරි වෙලා මොකක් හරි වෙලා කඩාකප්පල් වෙනවා. ඒ වගේ මුලදිත් ආරම්භ කරනවා කරගෙනත් යනවා. අවසානයේ අයහපත් වෙනවා. එහෙම වුණත් අර ඉවසන්නේ අර දිගටම ಗುಣධර්මයත් එක්ක ඒවසා ගැනීමේ ස්වභාවය නැති වෙනවා. ඒ නිසා හැම ක්‍රියාවකදීම භාග්‍යවතුන් වහන්සේ පහදා වදාළේ සිතවිල්ලක් හිතනකොට මුලින් යහපත් හැටියට හිතන්න. ඒ වගේම මේ යහපත් හැටියට සිතවිල්ල දිගට ගෙනියන්න අවසානයේ දක්වාම එතකොට සිතට ලොකු සහනයක් ලැබෙනවා. <clears throat> වචනයත් එහෙමයි. මුලින් ආරම්භ කරන වචනය යහපත් හැටියට කතා කරනවා. මේ වචනේ දිගටම කතාව අවසාන වෙනතුරු යහපත් හැටියට කතා කරනවා. අවසානයේ යහපත් වෙනවා. එතකොට ලකු සත්‍යයක් හිතට. ක්‍රියාවක් කරනකොට සෑම ක්‍රියාවකදීම මුල යහපත් වෙන්න ඕන. කරනකොට මැද යහපත් වෙන්න ඕන. අවසානයේදී අවසානයේ යහපත් වෙන්න ඕන. එතකොට මුල මැද අග කියන අවස්ථා තුනම යහපත්. දැන් අපි උදෑසන නැගිටිනවා යහපත් හැටියට. මුළු දවසම ජීවත් වෙනවා යහපත් හැටියට. යහපත් හැටියට නිදාගන්න. මොනතරම් සහනයක්ද? මොනතරම් පිහිටක්ද? කාගේ පිහිටක්ද? සර්වඥන් වහන්සේගේ පිහිට. ධර්මයේ පිහිට. මේ කරන උදේ ඉඳන් වැය වෙනකන් සිදු කරන සෑම සිටිවිල්ලක් සෑම වචනයක් සෑම ක්‍රියාවක්ම යහපතට හරවාගෙන ආරම්භ කරනවා යහපතට හරවාගෙන ක්‍රියා කරනවා යහපතට හරවාගෙන අවසන් කරනවා ඒ අවසන් කරනකොට පුදුමාකාර සහනයකින් අපි ජීවිතය පවත්වනවා. ඒ සරුවත්යන් වහන්සේගේ උතුම් සක්කාත ගුණේ ශක්තිය. ඉතින් ඒක පෙන්වුම් කරන්නේ මුල හැටියට දේශනා කළේ සීලය, මැද හැටියට දේශනා කළේ සමාධිය, අවසාන හැටියට දේශනා කළේ ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා. එතකොට සීල සමාධි ප්‍රඥාවෙන් සෑම මොහොතක්ම අපි කාලය ගත කරනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. නිවනට මාර්ගයක් වෙනවා. අපේ ජීවිතය යහපත් බවට පත් වෙනවා. ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෞකික ජීවිතය සාර්ථක බවට පත් වෙන්නේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඒ වගේම ලෝකෝත්තර මාර්ගයට බහින්නේ සීලයෙන්. පංචිල්ලෝ අටසිල්ලෝ දසසිල්ලෝ තමන්ට කැමති සීලයක් ආරක්ෂා කරගෙන සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක යෙදී වාසය කරනවා. එතකොට අපි හැම වෙලෙම රැකෙන්නේ ජීවත් වෙන්නේ සීලාදී ප්‍රතිපත්ති ගුණ ධර්මයක. එතකොට අපේ ජීවිතය මොකද වෙන්නේ? නිවැරදි ජීවිතයක් බවට පත් වෙනවා. සීලෙන් කරන්නේ මොකද්ද? නිවැරදි භාවය තහවුරු කරලා දෙනවා. වැරදි නැති ජීවිතයක් ගතකරන්න අපට උපකාර වෙනවා. ඊළඟට සමාධියෙන් කරන්නේ මොකද්ද? සිත නිරවුල් කිරීම. සිත නිරවුල් කරනවා කියන්නේ එක අරමුණකින් වැඩ කරන්න පුරුදු වෙන එක. දැන් අපි මොනවා හරි වැඩක් කරන්න යනකොට අරමුණු රාශියක් එනකොට අපි මොකක්ද ඉවසන්නේ? එක අරමුණකින් ඉවසගෙන කරන්න පුළුවන්. බෑනේ. ඒ වැඩේ කරන ක්‍රියාවෙහි සීය යොදාගෙන නුවණින් කරන වැඩේ කෙරෙහි අවධානය යොමු කරගෙන නිර්වුල් බවට පත් කරගෙන ඒ ක්‍රියාව කරනවා නම් අපට බොකු සහනයකින් කරන්න පුළුවන්. නිර්වුල් ක්‍රියාව කියන්නේ කරන වැඩේට හිත යොදාගෙන කිරීම. ඒක භාවනා මනසිකාරය. හිත සමාධිය ඇති වෙන්න හේතුවක්. ඉවසන්න බොහෝම හොඳට පුළුවන්. ඒ කරන වැඩේට හොඳට සිහිය යොදාගෙන කරන නිසා. ඊළඟට මේ ක්‍රියාව හොඳට සිදු කරලා ක්‍රියාවෙහි හිත යොදාගෙන මනසිකාර කරනවා. එහෙම නැත්නම් හොඳට බුදු ගුණ සිහි කරගෙන වැඩ කරනවා. මෛත්‍රී කර කර වැඩ කරනවා. මරණ සම්පන්න වැඩ කරනවා. කායගත සතිය සිහි කරගෙන වැඩ කරනවා. මේ වැඩ කරන වාරයක් ගානේ වැඩවලට බාධාවක් නැහැ. ඒවා සිහි කර කර සතර කමඨහන් සිහි කරගෙන මානසිකාරයෙන් ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන වාරයක් ගානේ අපිට සිහි නුවණ පවතිනවා. සිහියෙන් කටයුතු කරනවා. සිහියෙන් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වාක්කාත ගුණය කියන්නේ යම් කිසි දෙයක මුල යහපත, මැද යහපත, අග යහපත් ආකාරයෙන් පවත්වා ගන්න. ඒ පවත්වා ගන්නේ කවුද? ධර්මයට අනුව ජීවත් වෙන කෙනා. එතකොට ලොකු ඊයසීමකින් කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම සරුවත්යන් වහන්සේගේ සාන්දෘෂ්ටික ගුණය, සම්දිත්තික ගුණය. ඒ කියන්නේ මේ ජීවිතේදීම තමන්ගේම ස්වකීය సంతාණය තුලින් ඵල විපාක ලබන්න පුළුවන් ගුණයක්. සාන්දෘෂ්ටික ගුණය. ඉතින් අන්නේ ගුණය තමන්ට ළඟ තියෙන්න ඕන. දැන් සාන්දෘෂ්ටික ඵල විපාක අපට ලැබෙනවනේ. මොනවද ඒ සාන්දෘෂ්ටික ඵල විපාක? ධර්මයෙන් ලැබෙන්නේ. දැන් අපි මොනවා හරි දෙයක් අසනීපයක් කියලා, එහෙම නැත්නම් කලදරයක් කියලා, මොකක් හරි දෙයක් කියලා අපි පිට පතන්නේ කාගෙන්ද? කරදරයක් වෙනකොට. බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රේ පිට. ඒ රත්නත්‍රේ පිට පතාගෙන අපි ඒ කරදරෙන් මිදෙන්න පිළිත් දේශනාවක් කරගන්නවා. දේශනාව අවසන් වෙනකොට ඒ කරදරෙන් අත මිදෙන. මොකක්ද ඒක? ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික විපාකේ. එදා විශාලා මහනුවරදී ඇතිවෙච්ච තුම්බිය සංසඳවන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දෙසුම් කෙලවරදී මොකද වුනේ? තුම්බිය දුරු වුණා. දුරු වුණේ මොකනි මොකක් නිසාද? සාන්දිෂ්ඨික ඵල විපාක නිසා. ඒ වගේ ධර්මයෙන් පිට ලබනවා නම් අන්න ඒ පිට ලබන සෑම අවස්ථාවකදීම ඒ ශක්තිය අපිට තියෙනවා. අන්න ඒ වගේ අකාලික විපාකයක් ඒ වගේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ විපාකයෙන් කාලයක් නැහැ. අකාලිකයි. කරන වෙලාවෙදීම විපාක ලැබෙන. ඒ වගේම හේයිපස්සික ගුණය. හේයිපස්සික ගුණය කියලා කියන්නේ විද්‍යමානව ඕනෑම කෙනෙකුට අභියෝගයෙන් මේ දේ කරන්න කියලා කියන්න පුළුවන් ශක්තිය. අපි සිල් රැකලා ආනිසංස ලබාගෙන අනික් අයට සිල් රකින්න කියලා කියනවා. කියන්න පුළුවන් නෑයි. තමන් රැකපු සීලයේ ආනිසංශය තමන්ට විශ්වාසයි බය නැතුව විද්‍යමානව කියන්න පුළුවන් කෙනෙකුට සිල් ගන්න කියලා. අන්න ඒ ඊපස්සික ගුණේ. ඒ වාගේ ගුණ අපි ළඟ තියෙනවා නම් අපිට ඉවසීම පුරුදු කරගන්න පුළුවන්. ඒ වගේම ඕපනායක ගුණය ඒ හැම වෙලෙම නිවන් අරමුණු කරගත්ත ක්‍රියාවකින් අපි වැඩ කටයුතු කරන්න. නිවන් අරමුණු කරගෙන. හැම කුසලයක්ම අපි කරන්නේ නිවන් අරමුණු කරගෙන වෙන දෙයක් බලාපොරොත්තු නැහැ. ඒ වගේම පච්චත්තං වේතිතබ්බෝ විඤ්ඤෝ හීති කියන්නේ ඥානවන්ත සත්පුරුෂයන්ට හිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක්. අඥානවන්තයාගේ හිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් නෙමෙයි. ඒ නිසා ඥාන වෙනස ඥානවන්ත සත්පුරුෂයාගේ సంతාණයට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේ දේශනාවට අනුකූලව අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන ධර්මයේ තමයි සෑම ජීවිතයක්ම සාර්ථක කරගන්න ඇති වෙන ගුණය තමයි ඉවසීම. ඉවසීමෙන් කටයුතු කරනවා නම් කොනම ජීවිතයක් සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. අන්නේ විදිහේ උතුම් ගුණයකින් ශාසනික කටයුතු සිදු කරගන්න අපට වාසනා ශක්තිය උදා වෙනවා කියන එක භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලින් දේශනා කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ සක්දේව් රජතුමා අසුරේන්ද්‍රයාගේ දෝෂාරෝපණය ඉවසුවේ මොකක් නිසාද? ස්වාක්කාතාදී උතුම් ධර්මයේ තියෙන පිහිට නිසයි කියන එක භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේ රස සිටියා වූ ස්වාමීන් වහන්සේලා අමතා දේශනා කොට වදාළා. <clears throat> ඒ නිසා අපේ ජීවිතයත් සාර්ථකත්වයට පත් කරගන්න නම් ධර්මයෙන් ඉවසීම ඇති කරගන්න. අඥානවන්තව ඉවසිනවට වැඩිය ಗುಣධර්මයක් එක්ක බලයක් ඇතුව ඉවසන එක හිතාමත්ම ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ බල පුළුවන් කාරකම් වලට අපිට ඉවසන්න බෑ. එතකොට අපේ සිත කිලිට වෙනවා. ගුණයත් එක්ක ඉවසනකොට පුදුමාකාර සාහනයක් තියෙනවා. බලය තියෙනවා. ගහන්න පුළුවන්, බනින්න පුළුවන්. නමුත් කරන්නේ මෛත්‍රී සහගත සිතින් ඒ වැරද්ද නිවැරද්දට හරවලා ඒ ගුණයක පිහිටවලා සත්වයන්ගේ සිතට සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ඊ타ත්ම ශේෂ්ඨයි කියන එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ අසුරේන්ද්‍රයා බරණ බයින වෙලාවට සද්දේ රජතුමාත් බයින්න ගියා නම් එතන කෝලහලයක් නේ. නමුත් සද්දේ රජතුමා බොහොම ඥානවන්තයි. ඥානවන්ත නිසා සියලු දේ ඉවසගෙන දරුවා. අන්න ඒ වාගේ කලකෝලහලයක් වෙනකොට කෙනෙක් දෝෂාවේ උපනය කරනකොට අපිත් දෝෂාරෝපණය කරනවා නම් එතන ඉවසීමක් නැහැ අවුලක්. ඒක දිගටම පවතිනවා. එක සැරයක් කරා දෙසරයක් කරා ඉවසුවා ඇති කියලා තම සමහර වෙලාවට සීමාව කරගන්න සීමාවක් නැතුව ඉවසන්න නැතුව අර කටයුතු සිදු කරනවා. අපිට ඉවසන්න තියෙන එක දවසක් නෙවෙයි, එකවරක් නෙවෙයි, දෙවරක් නෙවෙයි නිවන් දකින්නතුරු ඉවසන්න ඕනේ. ඒ නිසා නිවන් දකින්නතුරු ඉවසීමට සුදුසු උතුම් කුසල් අරමුණක් මුදුන්පත් කරගෙන සාසනික උතුම් ගුණ ධර්මයන් ආරක්ෂා කරගන්නට අපට මේ ධර්මයේ පිහිට වේවා උපකාර වේවා කියන ආශිර්වාදයෙන් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ ස්වාක්කාතාදී උතුම් ධර්මයේ තුලින් අපට ඒ සහනය ලැබෙනවා කියන එක භික්ෂුන් වහන්සේලාට එදා දේශනා කොට වදාලා. නිසා ඒ ධර්මයට අනුව අපේ ජීවිතයත් ගුණ ධර්මයෙන් ආරක්ෂා කරගෙන ඉවසීමෙන් යුක්තව ශාසනික කටයුතු සිදු කරලා පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම සූත්‍ර දේශනාවේ ධර්මය ශ්‍රවණය කිරීමේ චේතනාවෙන් මුල්ලේරියාවේ අංගොඩ සිටිතර කුම්මාවතේ අංක 497යි 5 දරන නිවසේ පදිංචි ජේ.ආර්. පෙරේරා සහ ප්‍රේමවති අපවරච්චි මහත්මිය සිය දෙමාපියන්ට පින් දීම උදෙසා අද දින මෙම ධර්ම දේශනාව පවත්වන්නේ ඒ නිසා ඒ ජේ.ආර්. පෙරේරා මහත්මයා සහ මෙම්මති අපුආරච්චි මහත්මිය ඇතුළු මහත්මිය විසින් තමන්ගේ දයාවර දෙමාපිය දෙදෙනා ඇතුළු යම්තාක් ඥාති බන්ධුවර පිරිසක් පින් බලාපොරොත්තුෙන් වෙතොත් ඒ සියලු දෙනාට මේ උදාාරතර පුණ්‍ය ශක්තිය පිණි අනුමෝදන් වෙත්වා සුගති සංඛ්‍යාට සඵලබා පාරමී පුරාගෙන සාන්ත නිවනින් සැනසෙත්වා කියලා අපි මෛත්‍රී ස්තිම්පින් අනුමෝදන් කරමු දැනට රෝගී තත්ත්වයෙන් පසු වෙන ජේ.ආර් පෙරේරා මැතිතුමාටත් එම මැතිණිය ඇතුළු හේමවතී හපුආරච්චි මහත්මිය ඇතුළු සමදනාට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමත් මේ පින්කමේ අරමුණක් වෙනවා. ඒ නිසා ඒ නම් සඳහන් කරන පෙරේරා මැතිතුමාටත් එම මැතිණියටත් හේමවතී හපුආරච්චි මහත්මිය ඇතුළු සියලු දෙනාට මේ උතුම් උදාාරතර පුණ්‍ය ශක්තියෙන් කායික නිදුක් නිරෝගී භාවය ඇති වේවා මානසික නිදුක් නිරෝගී භාවය ඇති වේවා කායික මානසික සනසිල්ලේ සුවසේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරගෙන මෙවැනි උතුම් පින්කම් සිදු කරගෙන පාරමී පුරාගෙන නිවන් අවබෝධ කරගන්න වාසනා ශක්තිය උදා වේවා කියලා අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරන අතර මේ වාගේ උතුම් කුසල් අරමුණෙන් ධර්මස්වරේ කළ සියලු දෙනාටත් මේ අවස්ථාවට සහභාගී වෙන තමන්ගේ දූ දරු නැද හිත මිත්‍රාදී සකල ඥාතීන්ටත් හිතවතුන්ටත් එතෙන්ද ආස්ථාවට එක් වූ සියලු දෙනාටත් මේ උදාාරතර පුණ්‍ය ශක්තිය තව තවත් උතුම් පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන පාරමී පුරාගෙන බලාපොරොත්තු වෙන අධිගම ඥානයකින් සාන්ත නිවන් සුව ලබනද සමදනාටම මේ උතුම් කුසල වාසනා ශක්තිය එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා